ගම්පහ තිරිසීවලි ස්වාමින් වහන්සේ. සතර සතිපට්ඨානය ඇතුළෙන් චිත්තානුපස්සනාව පිළිබඳවයි අද දේශකයන් වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කර දෙන්නේ. මෙට මොහොතකට කලින් කපුගඩ මාලිඳ පත්තිනිගේ ලීලාවතී මහත්මිය දැහත් තට්ටයක් පිළිගන්නවා ගෞරවනීය ලෙසින් ගරුතර මහා සංඝරත්නයට ආරාධනා කර සිටියා. මම දැන් নমස්කාර පූර්වක ආරාධනා කරන අති පූජනීය ගම්පහ සිරිසීවලී ස්වාමින් වහන්සේට ධර්මානුශාසනාව පවත්වන හැටියට සදහැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 දේශනාවේ සඳහා මේ පින් උතුම්ට මම මාතෘකා වශයෙන් ගෙනහැර දැක්වේ තථාගත බුදු පියාණන් වහන්සේ විසින් අපිට කළ යුතු යම්කිසි බුද්ධ රාජකාරියක් තියෙනවා නම් ආන්ගේ බුද්ධ රාජකාරියේ ස්වභාවය ගිනහර දක්වා වූ ශ්‍රී මුක දේශනා පාඨයක්. මේ දේශනා පාඨය පදනම් කරන තමයි පින්වත්නි මේ නිර්වාණය කියනා වූ උත්තර ආර්ථය අපි බලාපොරොත්තු විය යුත්තේ. ඒ නිසා මේ පින්වතුන් අද මේ ධන සභා මණ්ඩපයේට ඒකරාශි වෙලා තියෙන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශිත ඊ타මත්ම වැදගත් දහම් පදයකට මේ පින්වුතුන්ගේ සවනට යොමු කිරීම සඳහායි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ පහළ වෙන්නා වූ උත්මයෝ තුන් දෙනෙක් බොහොම දුර්ලභයි කියලා. එයින් පළවෙනි සඳහන් වෙන උත්මයා තමයි සම්බුදවරු. තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මි. බුදුපියාණන් වහන්සේ මතක් කරන්නේ කොහොමද මේ ලෝක ධාතුවේ තථාගතයන් වහන්සේලා පහළ වීම ඊටාම දුර්ලභයි. ඊළඟට තථාගතස්ස වේදිතස්ස ධම්ම විනයස්ස දේශේන පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. තථාගතයන් වහන්සේ විසින් ස්වයම්බුඥාණයෙන් අවබෝධ කරගත්තා වූ මේ සී සද්ධර්මයේ දේශනා කරන්නා වූ ආර්යයන් වහන්සේලා ලෝකේ පහළ වීමත් ඊටාම දුර්ලභයි. ඊළඟට තව කාරණයක් උන්වහන්සේ දේශනා කරනවා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ මෙතනදී කතඤ්ඤෝ කියලා කියන්නේ මේ ලෝකය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත්තා වූ උත්මයා. කත කියන්නේ ලෝකය සංගති කියලා සමහර සඳහන් වෙනවා කත කියන්නේ ලෝකය මෙන්න මේ ලෝකය ගැන පරිපූර්ණ අවබෝධ කරගත්තා උත්තරමයට කියන්නේ රහතන් වහන්සේලායි මෙතනදී අපි දැනගන්න ඕන කතඤ්ඤෝ කියලා කියන්නේ පරිපූර්ණ ලෝකය ගැන හෙවත් හිත ගැන මුළු ලෝකයම ගැන අවබෝධ කරගත්තා වූ රහතන් වහන්සේලා මේ ලෝකේ පහළ වීමත් ඊටාම දුර්ලභයි මෙන්න මේ කරුණු තුන මේ පින්වත්තුන්ට මතක් කරේ මෙන්න මේ කරුණු තුනම දැන් අපි මේ ජීවත් වෙන සමාජය තුළ මේ බුද්ධෝත්පාද කාලයක ඒ වගේම සද්ධර්මය දේශනා කරන්නා උත්තමයන් වහන්සේලා පහළලා සිටින කාලයක ඒ වගේම රහතන් වහන්සේලා මේ සමාජය තුළ ජීවත් වෙලා සිටින කාලයක තමයි අපි උත්පත්ති ලැබලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථා තුනම ඊ타මත්ම දුර්ලභ විදිහට තමයි බුදුහාඳුරෝ ওই තිකනිපාතයේ දේශනා පාඩයක් මතක් කරේ. අපිට මේ තුනම පැහැදිලිව නිර්වෝල්ව ලැබිලා තින්නා උත්තරම කාල පරිච්ඡේදයන්. ඉතින් මේ බෞද්ධයන් වශයෙන් මෙන්න මේ ධර්මතා තුනෙහි තියෙනා වූ අවස්ථාව ධර්මතා තුනෙහි ලබා ගන්නා වූ උත්තරම ඵලය ලබා ගැනීමට අපි බෞද්ධයන් වශයෙන් සැදී පැහැදී ඉදිරියට ආරි මාර්ගයේ වඩන්න ඕනේ. ඒ නිසා ඉස්ලාම් පින්වත්නි මේ පින්වතුන් මතක් කර එකයි මේ ලෝක ධාතුවේ සතාවිතන් වහන්සේලා පහළ වීමත් බොහොම දුර්ලභයි. ඒ වගේම උන්වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නා වූ ආර්යයන් වහන්සේලා පහළ වීම බොහොම දුර්ලභයි. ඒ වගේම රහතන් වහන්සේලා පහළ වීමත් බොහොම දුර්ලභයි. ඒ නිසා මේ දුර්ලභ කරුණු තුන තමාගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් මේ භවයේදී අපිට නිවන් දකින්න පුළුවන්. මෙතනදී දේශනා පාඩයක් තියෙනවා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මී. මෙතන කත කියලා කියන්නේ පින්වතුනි සංකත කියන අදහසයි. සංකත කියලා කියන්නේ සකස් වුණ අර්ථය තමයි කත කියලා කියන්නේ. එතකොට මේ සියලුම සකස් මේ ලෝක ධාතුවේ යම්කිසි සකස් වීමක් විද්‍යමාන වෙනවා නම් ඒ සියලුම සකස් වීම හිත තුළ විද්‍යමානයි. සියලුම ධර්මස්කන්ධය ක්‍රියාත්මක භාවයේ හට ගැනීම දකින්න පුළුවන් එකම තැන මොකද්ද? සිත. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා හිතක් කිව්වත් එකයි, ලෝකය කිව්වත් එකයි. ඔන්න ඔය ලෝකය ගැන දැන ගැනීම තමයි බුදු පියාණන් වහන්සේ අපිට අනුදැන වදාළේ. ලෝකය කිව්වත් එකයි, හිත කිව්වත් එකයි, කට කිව්වත් එකයි. මෙන්න මේ මොනම යම් වචනයකින් උන්වහන්සේ දේශනා කළත් අපි අවබෝධ කරගත්ත යුතු එකම දේ මොකද්ද? හිත. හිතේවත් ලෝකය. මේක සංකතයක්. එතකොට සාමාන්‍යයෙන් අපි විවාහාරයේ සඳහන් වෙනවා මිනිසයා මිය පරලෝ ගිහිල්ලා භවයට යනවා කියලා. ඒක ඉතින් බොහෝ විට ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් හොඳ හෝ පව් හෝ කළාම යම් කිසි කෙනෙක් හොඳ හෝ පව් හෝ කළාම එයාට භවයේ තීරණය වෙනවා කියලා. කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණං යං කම්මං කරිෂාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිෂාමිති ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවෙක්කිතබ්බා ඔබ තමයි බුදුහාම දේශනා කළ තියෙන්නේ කර්මානුරූපව සත්‍යය හීන කරන ප්‍රනීත කරනවා එතකොට ඔය හීන කරනවා කියලා කියන්නේ නරක වැඩ කරපු අය දුගතියට දානවා කියන එකයි. එතකොට හොඳ කරපු අය සුගතියට යොමු කරනවා. එහෙනම් මේ සුගතියට හෝ දුගතියට යොමු කරන්නේ කවුරු විසින්ද? තමා විසින්. තමා කියන්නේ හිතේ ක්‍රියාකාරීත්වය. ඔන්න ඔය භව නිරෝධය කිරීම තමයි සම්බුද්ධ දේශනාවේ මුල්ම අදහස. ඒ නිසා තමයි මම මේ පින්වුතුන්ට දේශනා පාඩයක් ඉදිරිපත් කරේ අනිශ්චිතෝච විහෙරති නැතකින්චි ලෝකේ උපාදීයති නොඇලුනෙක්ව වාසය කරන්නේ නම් නොඇලුනෙක්ව වාසය කරන්නේ නම් එතකොට උපාදානයට යන්නේ නැහැ. භවයට යන්නේ නැහැ හිත. දැන් රහතන් වහන්සේලාගේ සිත බුද්ධ මනස පිරිසිදු සිත තුළ කීශීලම ලෝක ධර්මයක් නැහැ. උන්වහන්සේලාට ඉක්ුත් උනා වූ අතීතයකුත් නැහැ, නොපමිනි අනාගතයකුත් නැහැ. ඒ බුද්ධ මනස පිරිසිදුයි. ඒ නිසා කර්ම කරන්නේ නැහැ. උන්වහන්සේලා කර්මක්ෂය කරපු උත්මයෝ රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය කියනා වූ ධර්මතා ඇති උත්මයන් තුළ තමයි භවයේ සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන භව නිරෝධයේදී අනිශ්චිත භාවය කියන එක තමා තුළ ඇති කරගන්න ඕන. දැන් මේ අනිශ්චිත භාවයේ කොහොමද අපි බුද්ධිමත්ව තේරුම් බේරුම් කරගන්නේ කියලා අපි දැනගමු. දැන් මුලින්ම මම මේ පින්වතුන්ට මතක් කළා මේ කත කියන වචනය. කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. දැන් සාමාන්‍ය අපේ ධර්මදේශනා අහනකොට බොහෝ විට මේ පින්වතුන්ට දැනගන්න ලැබෙන්නේ මේ කළ ගුණ දන්නා වූ අය බොහෝ දුර්ලභයි කියන අදහසයි. නමුත් ඒක සාමාන්‍යයෙන් ඡායා මාත්‍රයක් වශයෙන් අපි නිතරම අර්ථකථනය කරන්නා වූ ධර්මතාවයක්. නමුත් මෙතනදී අපි ගැඹුරින් දකින්න ඕන විදර්ශනාත්මකව සත්‍ය වශයෙන්ම දකින්න ඕන කුමද්ද මෙතනදී බුදු පියාණන් වහන්සේ අපිට හේතු ගැන්නුවේ අදහස් කෙලේ. කත කියන්නේ ලෝකය. කතඤ්ඤෝ කියන්නේ ලෝකය ගැන දැනගත්තා උත්මයෝ. එහෙනම් භවයට යන්නේ හිතනම් ඒ භවයට යන්නා උසිත නතර කරන්න නම් අපි හිත ගැන දැනගන්න ඕන. හිත දැනගත්තේ නැත්නම් භව නිරෝධය කරන්න බෑ. ලෝකය ගැන දැනගන්න ඕනේ ලෝකය ගැන දැනගන්නවා කියන්නේ මොකද්ද? හිත ගැන දැනගන්නවා කියන එක. දැන් ওই පින්වත්තුන් දන්නවා මේ ලෝකවිදූ කියලා වචනය. එනිතරම අපේ දේශනාවලදී මතක් කරනවා මේ ලෝකවිදූ කියලා වචනය. දැන් නවරහදී බුදුගුණ වල තියෙනා වූ දෙයක් තමයි ওই ත්‍රිපිසෝ ගාථාව කියනකොට ওই ලෝකවිදූ කියන ගුණය අපිට අහන්න ලැබෙනවා. මේ ලෝකවිදූ කියන්නේ පින්වත්තුනි ලෝකය ගැන දැනගන්නවා කියන එකයි. ආනික තමයි එතනත් කියන්නේ කත කියන අදහස තමයි කත කියන්නේ ලෝකය ලෝකය ගැන දැනගන්න ඕන. මොකද ලෝකයේ අතහරින්න හෝ මේ තුල ඉන්න හරි අතහරින්න හෝ ඉන්න හරි මේකේ අතාර්ථය දැනගන්න ඕන. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සතර සතිපට්ඨානය වඩන්ඩ ලෝක විදූ කියන ගුණය ඇති කරගන්න පුළුවන්. සතර සතිපට්ඨානය වඩන්ඩ ලෝක විදූ කියන ගුණය ඇති කරගන්න පුළුවන්. දැන් අපි ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ ආර්ය ශ්‍රාවකයා නිතරම ಗುಣධර්ම සමූහයක් වඩන ඒවට කියන්නේ පාරමිතා ගුණ. ඒත් තව වචනයක් කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. නිවන් දැකීම සඳහා මේ සසර ගමන නතර කිරීම සඳහා භවයෙන් ඈතර වීම සඳහා යෝගාවචරය ආර්ය ශ්‍රාවකයා කළ යුතු දෙයක් තියෙනවා. එතකොට මේ කළ යුතු දේ ඒක තමයි යම් කිසි වැඩක් කරනකොට ඊට අදාළ පාඩම් මාලාවක් තියෙනවා. ඒ පාඩම් මාලාව තමයි ආර්ය ශ්‍රාවකයා විසින් අධ්‍යයනය කළ යුතු, ඉගෙන ගත යුතු, තමා තුළින් අවබෝධ කරගත යුතු පාඩම් මාලා මොකද්ද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඔන්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල මුලින්ම තියෙන පින්වත්නි සතර හටිපට්ඨානයි. ওই හතර හරියට දැනගන්න අපිට ලෝක විදූ කියන ගුණය ඇති කරගන්න පුළුවන්. ලෝකය කියන්නේ කුමක්ද? මේ සංකත වුණා වූ ස්වභාව ධර්මය කුමක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. මේක අතහරින්න නම් ඒ සකස් වෙලා තියෙන ධර්මතාවය කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපිට නිවන් මාර්ගයේ හෙලිපෙහෙලි වෙනවා. එහෙනම් නිවන් මාර්ගයේ මූලින්ම බුදු පියාණන්සේ දේශනා කළ තියෙන මොකද්ද? සත්‍විස් බෝධිපාක්ෂ ධර්මවල මුලින්ම තියෙන්නේ සතර සතිපට්ඨානය. එතකොට ওই හතර දැනගත්තාම අපිට ලෝක විදුව වෙන්න පුළුවන්. බුදු ගුණ තියෙන පින්වතුනි ගායනා කිරීම සඳහා නෙවෙයි. බුදු ගුණ තියෙන්නේ අපේ ශක්ති ප්‍රමාණයෙන් ඇති කරගන්න. ඒ ඇති කරගත්තොත් අපිට නිවන් දකින්න පුළුවන්. ආනිතා බුදුහාම දේශනා කළ තියෙන ඕකයි. ඉතින් බෞද්ධයන් වශයෙන් බුද්ධිමත් ජනතාව වශයෙන් අපි අවබෝධ කරගත්ත යුතු පැතිකඩක් තියෙනවා. එහෙනම් ශාසනය තුල ශාසනය තුල බුද්ධයන් වහන්සේ දේශනා කළ තියෙනවා ආමිෂය කියලාකුත් තියෙනවා. ඊළඟට ප්‍රතිපත්ති කියලාකුත් තියෙනවා. එම්මින් මේ දෙකම උන්වහන්සේ අපිට දීලයි වැඩියේ. මේ ලෝකයෙන් සමුගන්න අවස්ථාවේදී උන්වහන්සේ අපිට මතක් කළා ධම්ම දායාදා භික්කවේ භවත මා ආමිෂ දායාදා දරුවනේ ධර්මයේම දායාද වශයෙන් ගන්න ආමිෂය ගන්න එපා කියලා. එහෙනම් ඒ බුද්ධානුමතයට අනුවත් අපේ අම්මා තාත්තා වූ බුදු පියාණන් වහන්සේ බුදු අමාමෑණියෝ අපිට දුන්නා වූ අවවාද අනුශාසනාව අපි එකහෙලා පිළිගන්නවා නම් බුදුදරුවන් වශයෙන් ගත යුතු එකම දේ මොකද්ද? ආමිෂය නෙමෙයි ප්‍රතිපත්ති පූජාව. ධර්ම දායාදය. එහෙනම් ධර්ම දායාදය තමා තුළ ඇති කරගන්න නම් කළ යුතු එකම දේ මොකද්ද? අර සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩිමයි. සසර ගමන නතර කරන්න නම් මේක කළ යුතුමයි. එහෙනම් ඉස්ලාම් තියෙන මොකද්ද? අර බුදු ගුණවල මොනවාද බුදු ගුණ අපි දන්නවා ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුතරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනසානම් බුද්ධෝ භගවාති ඉතින් ඔගේ නවරාජි බුදු ගුණවල සාමාන්‍යයෙන් අපි නිතරම කරන්නේ ගායනාවක් නැත්තම් සීකිරීමක්. ඒ ඔක්කොම ආමිෂ්ටයි අයිති වෙන්නේ. ගායනාවත් සීකිරීමත් ආමිෂ්ටයි අයිති වෙන්නේ. නමුත් අපි ඊට එහා දෙයක් කළ යුතුයි. ඒ ඊට එහා දෙය මොකද්ද? තමා තුළ බුදුගුණ ඇති කරගන්න ඕන. අපිට ඇති කරගන්න පුළුවන් එකම බුදුගුණය මොකද්ද? ලෝක විදූ කියන ගුණය. ලෝකය අතහරින්න නම් ලෝකය කියන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. දැන් එනම් මේ දේශනාවේදීත් අපි ඔය ඇයට මේ ලෝකය කියන්නේ කොහොමද කියලා කෙටියෙන් මතක් කරලා දෙන්නම්. පින්වත්නි අපි මේ ධර්මයේ දේශනා කරනකොට ඔයයට මතක් කරනවා මේ සම්මුති ලෝකයේ පරමාර්ථ ලෝකය කියලා දෙකක් තියෙනවා. සම්මුති ලෝකය පරමාර්ථ ලෝකය. දැන් අපි ජීවත් වෙනා වූ මේ පරිසරය භෞතික ලෝකය. ඒ තමයි සම්මුති ලෝකය කියවත් එකයි භෞතික දේවල් අපි පරිහරණය කරගෙන මේවා ඇසුරු මිසුරු කරගෙන මේ ජීවිත පැවැත්මක් පවත්වනවා. එතකොට ඒව තමයි අපිට නිතරම ඇහැ ගැහෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රියන්ට සම්බන්ධීකරණය වෙන්නේ තෝවයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. ඒකට කියන්නේ භෞතික ලෝකය. ඒකට කියන්නේ සම්මුති සත්‍ය. හැබැයි ඔය භෞතික ලෝකයේ හෝ සම්මුති සත්‍ය පදනම් කරගෙන සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒව සත්‍ය අවබෝධ කරගන්න බෑ. එහෙනම් අපි දකින්න ඕන මීටෙන් එහා ගියා වූ ලෝකයක් තියෙනවා. ඒක කියන්නේ පරමාර්ථය. ඒකට කියන්නේ පරමාර්ථය. සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය. එහෙනම් ඒ සම්මුති සත්‍ය අතහැරලා පරමාර්ථ වශයෙන් දකින්න නම් ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාව තියෙන්න ඕන. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා නිතරම ධර්මයේ අහන මේ පින්වතුන් ආර්ය මාර්ගය අනාර්ය මාර්ගය කියලා දෙකක් තියෙනවා. ආර්ය මාර්ගය අනාර්ය මාර්ගය. එතකොට මේ අනාර්ය මාර්ගයේ ස්වභාවය මොකද්ද? භාවනා වඩනවා. ආර්ය මාර්ගයේ අනාර්ය මාර්ගයේ වඩන දැන් සාමාන්‍ය මතක් කරනවා නම් මේ ලෝක ධාතුවේ ජීවත් වෙන්නා වූ සත්වයෝ කොටස් දෙකකට බුදු පියාණන්සේ වර්ගීකරණය කළා තියෙනවා. ආර්ය අනාර්ය. ආර්ය අනාර්ය. එතකොට අනාර්ය අය කරන භාවනාවට කියන්නේ රාග භාවනා, දේශ භාවනා, මෝහ භාවනා. එතකොට මෙන්න මේ අනාර්ය භාවනාව කිරීම නිසා රාග දෝෂ මෝහ කියනා වූ අකුසල මූලයන් පදනම් කරගත්තා වූ ඒ භාවනාව කරනකොට ඒ අයගේ වැඩෙන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට කියන්නේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි එතකොට ඒක ප්‍රතිඵල වශයෙන් මොකද්ද ඒ ඇයි සිදු වෙන්නේ කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියනා වූ ඕග වලට වෙලා ඒ අය සසරට ගමන් කරනවා ඒ නිසා ඒ අය යන තැන තමයි බුදුහමයන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සතර අපාය ඉතින් අපි සසර ගමනක යෙදිලා බොහෝ කාලයක් මෙන්න මේ ජීවිත පැවැත්මක් පවත්වාගෙන කොහොම හරි මනුෂ්‍යත්ව භාවයක් ලැබුවා. අපි ওই තැන්වල ඕන තරම් ජීවත් වෙලා සිටිනවා, උත්පත්ති ලැබලා තියෙනවා. දැන් අපි කරන්න ඕන මොකද්ද? ඒ ගමන නතර කරන්න ඕන. එහෙනම් ඒ නතර ඒ ගමන නතර කරන්න නම් මේ බුද්ධෝත්පාද කාලයේ ඒක අපිට අවශ්‍ය කරන්නා වූ සම්පත් අපිට ලැබිලා තියෙනවා. එහෙනම් සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියනා වූ මහා ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය කරන්නා වූ ගුණ ධර්ම මේ යෝගාචරය විසක් විසින් එහත් ශ්‍රද්ධාවන්ත බෞද්ධයා විසින් ඇති කරගත යුතු. ආන්ගේ ධර්මතා තමා තුළ ඇති කරගත්තොත් එහෙම අර අකුසල භාවනාව නෙමෙයි වැඩෙන මොන භාවනාවද? කුසල භාවනාව. මොන භාවනාවද වැඩෙන්නේ? කුසල භාවනාව. ඒ කුසල භාවනාවේ රාගේ නැහැ, දේශේ නැහැ, මෝහේ නැහැ. එතකොට කුසල භාවනා කරනකොට එයාගේ සද්ධා භාවනා සමාධි භාවනාව ඊට පස්සේ චිත්තානුපස්සනාව විදිහට අපේ බුද්ධානුමතයට අනුව කරනව භාවනා සමූහයක් තියෙනවා. ඒව වඩනකොට එයාගේ වැඩෙනවා මාර්ගයක්. ඒක කියන්නේ ආර්ය මාර්ගය. ඒ ආර්ය මාර්ගයේ මුල්ම තැන මොකද්ද? සම්මා දිට්ඨි. සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. එතකොට දැන් මේ පින්වත්තුට මතක් කළේ අර අනාර්ය මාර්ගයේ ප්‍රත්‍යඥාය නිතර වඩන මාර්ගය. ඒ මාර්ගයේ වැඩිවීමෙන් අනාර්ය මාර්ගයේ වැඩිවීමෙන් ඒ අය භවයට යනවා ඕගයට හොවෙලා. දැන් එතකොට බුදුපියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ සසර ගමන නතර කරන්න නම් මෙන්න මේ ආර්ය මාර්ගය වඩන්න ඕනේ. ඒ ආර්ය මාර්ගය වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිපාදන බුදු පියාණන් වහන්සේ මතක් කරනවා සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණිය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මාදම් ප්‍රතිපatti කියනා වූ මේ මහා ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය කරන්නා වූ ගුණ ධර්ම තමා තුළ ඇති කරගන්න. එතකොට සම්මාදිට්ඨිය මුලට ඇත්තා වූ ආර්ය ස්ථාංග මාර්ගය වැඩෙනවා. එයාට සක්කාය දිට්ඨිය නැති කරගෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ආන් එතනින් තමයි නිර්වාණගාමී ප්‍රතිපදාවේ මුල්ම පුරුක මුල්ම අදිතාලම මේ ශාසනයේ ස්ථිර භාවයට පත් වෙන උතනින් ශාසනයේ ස්ථිරය කියන්නේ මුල මුල් බැහැ ගන්නා අවස්ථාව තමයි සෝවන් ඵලය. එහෙනම් සෝවන් ඵලයටපත් වෙන්න නම් සක්කා දිට්ඨිය නැති කරගන්න ඕන සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. ඒක නිකන් කරන්න බෑ. අර ප්‍රතිපදාවක යෙදෙන්න ඕන. ඒ නිසා මේ ප්‍රතිපදාවේ මුල්ම තමයි බුත්පියන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සතර සතිපට්ඨානෙ වඩන්න. සතර සතිපට්ඨානෙ වඩන්නේ කුමක් සඳහාද? ලෝකය ගැන යථාවත්ව අවබෝධ කර ගැනීම සඳහායි. දැන් මේ පින්තුන්ට ඉත්තාමත්ම කෙටියෙන් මේ ධර්ම මාර්ගයේ කල යුතු දේ නොකල යුතු දේ අපි දැනුවත් වෙලා යා යුතු මාර්ගේ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා. එහෙනම් භවයට යන්නේ හිතයි භවය නිරෝධය කරන්න නම් හිත කියන්නේ කුමක්ද කියලා හරියට දැනගන්න ඕන. භවයට යන්නේ හිතයි දැන් සාමාන්‍ය සත්‍යයා මැරෙනවා කියලා අදහසක් අපි දෙනවනේ. එතකොට මරණය කියන එක බොහොම අපිට ප්‍රකට වෙලා තියෙනවා භෞතික ලෝකයේ හා ජීවත් වෙන සත්‍ය සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේ සිත සහ කය කියනා වූ මේ ජීවිත පැවැත්මේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. සිතයි කයයි දෙකේ එකතුව තමයි ලෝකය කියලා කියන්නේ. මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඔය මරණය සිදින අවස්ථාවේදී මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මරණයක් සිදුවෙන අවස්ථාවේදී පින්වත්නි මේ ආයතන හයෙන් පහක ලොප් වෙනවා. ආයතන හයක් තියෙනවා ඇස, කන, නාසය, දිව, කය, මන. සත්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට ওই ආයතන හය තමයි අපේ ක්‍රියාත්මක භාවය තියෙන්නේ. ඕක තමයි ක්‍රියාත්මක භාවය තියෙන්නේ. එතකොට ওই ක්‍රියාත්මක භාවයේදී මරණ මොහොතේදී මොකද වෙන්නේ? මේ කයට සම්බන්ධ වෙලා තියෙන ආයතන පහක්ම ක්‍රියාවිරහිත වෙනවා. ආයතන හයෙන් පහක්ම ක්‍රියා විරහිත වෙනවා. එතකොට තව ආයතනයක් ක්‍රියාත්මකයි. ඒ තමයි ඊ타මත්ම වැදගත් ආයතනය. දේශනාවේ සඳහන් වෙනවා මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය. අහලා තියෙනවනේ. එතකොට ධම්මා කියන්නේ හිත හැම සිතක්ම සකස් වෙන්නේ කුමක් පූර්වාංගම කරගෙනද? මනේන්ද්‍රිය. මේක ඉන්ද්‍රියක්, ආයතනයක්, ద్వාරයක්. එතකොට ඕන්න ඔය ద్వාරේ ඔය ඉන්ද්‍රිය තමයි අවසාන අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ. ආයතන පහක් ලොබ් ක්‍රියාවිරහිතයි මරණ අවස්ථාවේදී ওই පහ තමයි මේ කයට විශේෂයෙන් සම්බන්ධීකරණය වෙලා තියෙන්නේ. ওই පහ ලොප් වුණාට පස්සේ වැඩ කරන්නේ මොකද්ද? මනේ ඉන්ද්‍රිය. ඕන ඉන්ද්‍රියට එන අපින් අතුන්නේ ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, ගරු කර්ම. ආනිකට කියන නිමිත්ත කියලා කියන්නේ ඒකයි. නිමිත්ත වශයෙන් ගන්න ඕක තමයි. මොනවාද? ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, ගරු කර්ම. එතකොට නිමිති වශයෙන් ඉන්නේ ධම රූපයක්නේ. නිමිත්තක් වශයෙන් ඉන්නේ මෙන්න මේ හතරෙන් එකක්. එතකොට කොහොමද මේක ඇදී පවතින්නේ? මනේන්ද්‍රියට. මනෝච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. අන්න අවසාන අවස්ථාවේදී මනෝ විඥාන සකස් වෙන හැටි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. අවසාන අවස්ථාවේදී කොහොමුණත් ඕනම ඉන්ද්‍රියගේ ක්‍රියාකාරීත්වයේ තියෙන මන පූර්වාංගම කරගෙන මනෙන් එහා සිතක් ගැන කතා කරන්න බෑ. මනෝ පුබ්බංගමා ධම්මා කිව්ව එකයි. නමුත් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ භවයට යන සිත අවස්ථාවේදී සකස් වෙන්නේ කොහොමද කියලා දැනගන්නයි. මේ හතරෙන් එකක්වත් සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට එන්නේ නැහැ. අරහත් ඵලයේදී සිත සකස් වෙන්නේ නැහැ. පස්සේ නිරෝධය. පස්සේ නිරෝධය වෙනවා කියලා කියන්නේ මේ ධම්ම රූප එකක්වත් එන්නේ නැහැ. ආසන්න කර්ම වශයෙන්වත් ආචින්න කර්ම වශයෙන්වත් කටත්තා කර්ම වශයෙන්වත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා සිතක සිත සකස් වීම නම් අනිවාර්යයෙන්ම එන්න ඕන රූපයක්. එහෙනම් අරහත් ඵලයේදී පස්ස නිරෝධය වෙනවා කියලා කියන්නේ මේ බාහිරින් එන්නා වූ ධම්ම රූප කිසිම දෙයක් මේ මනේන්ද්‍රියට සම්බන්ධීකරණය වෙන්නේ නැති කියන්නේ පස්ස නිරෝධය. අනිශ්චිතෝච විහෙරති නැචකින්චි ලෝකේ උපාදීති කියලා බුදුහාම දේශනා කළේ. ඒකයි ඔන්න අරහත් ඵලයේ තියෙන ස්වභාව ධර්මය. එතකොට අපි දැනගන්න ඕන එහෙනම් මෙතනදී භවයට යන්නේ සිත සකස් වෙන්නේ කොහොමද? ඔන්න ඔය මනට එන්නව ධම්ම රූප නතර කිරීම තමයි අපි විසින් කළ යුතු එකම දේ. එහෙනම් එතෙන්ද යන්න නම් සිත සකස් වෙන්නේ කොහොමද කියලා යථාර්ථව අවබෝධ කරගන්න ඕනේ. එතෙන්ද යන්න නම් සිත සකස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ලෝක විදූ කියන්නේ ඕකයි. මොකද හේතුව හිතට ලෝකය කියන්නේ සීලෝම සංකතයන් පින්වතුනි හිත තුළ විද්‍යමානයි. සීලුවම සකස් වීම මේ ලෝකේ යම් කිසි සකස් වීමක් තියෙනවා නම් ඒ සීලුම සකස් වීම මොනවාද? පහ. පංච උපාදාන ස්කන්ධය කියන්නේ මීට එහා ලෝකයක් නැහැ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පහම මේ හිත තුළ विद्यමානයි. ඒ නිසා හිතට කියනවා ලෝකය කියලා. ඕක තමයි සංකතය. සකස් වන සීලුවම ධර්මතාවයන් කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? සකස් වෙන හිත තුල. ඊට එහා ලෝකයක් නැහැ. බුද්ධාගමත ලෝකය කියන්නේ ඕකයි. ඕනෝක හොඳ දැනගන්න එතකොට අපිට භව නිරෝධය කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ නිසා අපි දැන් මෙතනදී අපි මේ ධර්ම කරුණු පොඩ්ඩක් ඒක රාශී කරගත්තා, ගුණ කරගත්තා. භවයට යන හිත කොහොමද සකස් වෙන්නේ කියලා ඊළඟට දැන් අපි දැනගමු. දැන් පින්වත්නි අපේ ආයතන හයක් තියෙනවා. මොනවාද මේ ආයතන හය? ඇස, කන, නාසය, දිව, කය, මන. ඔන්න ඔය ආයතන 6 උපකාරී කරන තමයි බලන සිත, අහන සිත, ආග්‍රාණී කරන සිත, රස විඳින සිත, පහස ලබන සිත, මෙනෙහි කරන සිත. දැන් ඉතින් ඒ ඒවා නිතර මේ පිඟුතුන් අහලා තිනවා. එතකොට මේ සිත සකස් වීමට මේ ආයතන 6 උපකාරී වෙනවා. ආයතන 6 උපකාරී වෙනවා. ඉතින් මේවට නම් දාලා තිනවා චක්කු, සෝත, ගාන, දිව්වා, කාය, මන. චක්කුද්්වාරේ, සෝතද්්වාරේ, ගාහනද්්වාරේ, ජීවද්්වාරේ, කායද්්වාරේ, මනෝද්්වාරේ. තව වචන තියෙනවා ඉන්ද්‍රිය කියලා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. තව වචන තියෙනවා ආයතන කියලා. චක්කු ආයතනේ, සෝත ආයතනේ, ගාහන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ කියලා. ඉතින් මොනම මේ වලට අන්වර්ථ නාම දාලා තියෙන්නේ ඒ වගේ යම්කිසි ක්‍රියාත්මක භාවය සිදු වෙන නිසා. ආයතනය කියලා කියන වචනේ දාලා තියෙන්නේ යමක් නිෂ්පාදනය කරන තැන. සීනි කර්මාන්ත ආයතනය, පිටි කර්මාන්ත ආයතනය, උරු කර්මාන්ත ආයතනය වගේ මේ පිඟුතුන් අහලා ඇතිනේ. ඒ ආයතනය කියන නම දාලා තියෙන්නේ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන නිසා. දැන් මේ පිඟම් භාණ්ඩය නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා. ඒක කියන්නේ පිඟම් කර්මාන්ත ආයතනය. ඒකෙන් වෙන දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ පිඟම් මැටි සම්බන්ධීකරණය කරගෙන ඒවා උපකාරී කරගෙන අමුද්‍රව්‍ය උපකාරී කරගෙන අවශ්‍ය කරන භාණ්ඩ නිෂ්පාදනයක තුළ පිගම් භාණ්ඩ කියලා කිව්වේ ඒකයි. ඒ වගේම මේ සත්‍ය සම්බන්ධිනුත් ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හයෙන් නිෂ්පාදනය වෙන දේ මොකද්ද? සිත. මොකද්ද නිෂ්පාදනය කරන භාණ්ඩය? සිත නැමැති භාණ්ඩය. බලන සිත, අහන සිත, ආග්‍රහණය කරන සිත, රස විඳින සිත, පහස ලබන සිත, මෙනෙහි කරන සිත. එනිසා මේවට කියනවා චිත්තායතන කියලා. තව වචනයක් තියෙන ద్వාර කියලා. දැන් සාමාන්‍යයෙන් කායන පස්සනාව ගැන කතා කරනකොට නවද්වාරෝ මහවණෝ කියලා වචනයක් ඔයගොල්ලෝ අහලා ඇතිනේ. දොරටු නමයක් තියෙනවා. ඇස් දෙකක්, කන් දෙකක්, නාස්පුඩු දෙකක්, කටක්, මල මුත්‍ර පිට වෙන දොරටු. තව කෝටි ප්‍රකෝටි ගණන් මේ රෝම කූපත් වලිනුත් එතරම් තියෙන දොරටු. ඒ වලින් එන්නේ මොනවාද? මේකට දාන්නා වූ ආහාර මේකේ අසුචි නිෂ්පාදනය කරලා මේ රෝම කූප වලින් මොනවාද එළියට එන්නේ දහඩිය නැමැති අසුචි වර්ග. එතන තියෙන නව දොරටු. දැන් මෙතන තියෙන තවත් චිත ගැන කතා කරනකොට දොරටු හයක්. දැන් අර දොරටු වලින් පිට කරනවා. ඕනම දෙයක් මේ කයට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා රාජකීය භෝජනය දැම්මත් මේකේ නිෂ්පාදනය කරන්නේ අසුචි. ඒ වලින් නවද්වාරයක් ප්‍රධාන කොට ඇත්තා වූ කෝටි ප්‍රකෝටි ගණන් දොරටු වලින් බහිශ්‍රාවය කරනවා. ඒ නිසා තමයි ඒකට දොරටුටි කියලා නම දාලා තියෙන්නේ. දැන් මෙතන අභ්‍යන්තර ద్వාර හයක් තියෙනවා. ඒ හයට මොනා දෙන්නේ? චක්කු ద్వාරයට එන්නේ පින්වතුනි වර්ණ රූපය. රූප රූප කියලා සඳහන් වෙනවා වර්ණ රූපය. ඒක ඇතුළු වෙන නිසා ඒකට නමක් දාලා තියෙනවා ద్వාරය කියලා. සෝත ద్వාර. සෝත කියන්නේ කන. ඒකට ඉන්නා වූ බාහිරින් එන මොකද්ද? ශබ්ද රූපය. ගාහනද්්වාරයේ තියෙන ගන්ධ රූපය, ජීවහද්්වාරයේ තියෙන රස රූපය, කායද්්වාරයේ තියෙන පොට්ටබ්බ රූපය, මනෝද්්වාරයේ තියෙන ධම්ම රූප. දැන් එතකොට දොරටුකින් තමයි යදිලා තියෙන්නේ. මෙතන තියෙන අභ්‍යන්තර ద్వාරය කියලා කියන්නේ මේ බාහිර ලෝකයේ තියෙන සීලෝම රූපස්කන්ධයන් වර්ගීකරණය වෙලා තියෙනවා. හයකට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඔන්න ඔය රූප ටික මේ ආයතනවල තියෙන පින්වත්නි ප්‍රසාද රූපී කියලා යම්කිසි රූපයක්. ඇහැ සම්බන්ධී කරගෙන ප්‍රධාන රූපයේ තියෙන තවත් රූපයක්. ඒට කියන්නේ ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාද රූපේ උපවස් ස්වභාවය. මේ කනෙත් තියෙන ප්‍රසාද රූපයක් කන තිබ්බට බෑ. ඒකේ තියෙන ප්‍රසාද රූපයක් ඒ කියන්නේ සෝත ප්‍රසාදය. දැන් ಜಾති අන්ධ කෙනෙකුට ඇහැ තියෙනවා. මොකද්ද නැත්තේ ප්‍රසාද රූපේ නෑ. ඒ නිසා එයාට බලන සිත සකස් වෙන්නේ නැහැ. ජාති වීරෙකුට කන තියෙනවා මොකද්ද නැත්තේ ප්‍රසාද රූපේ නැහැ. ඒ නිසා එයාට අහන සිත සකස් වෙන්නේ නැහැ. මොකද බාහිරින් එන ශබ්ද රූපය ඇදී පවතින්නේ දෙකක් එකතු වෙන්නේ නැහැ. ජාති අන්ද කෙනෙකුට ඕනතරම් වර්ණ රූපේ තියෙන මේ බාහිර ලෝකේ. එයාගේ ප්‍රසාද රූපේ නැති නිසා දෙකක් එකතු වෙලා චක්කුංච පටිච්ච වන්නේච උප්පජ්ජති චක්කු විඥානං කියනවා විඥාන ශක්තිය සකස් වෙන්නේ නැහැ. ඒව තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඇස තිබ්බට බෑ තියෙන්න ඕනේ තවත් රූපයක් තියෙනවා වර්ණ රූපේ. ওই විදිහට කන තියෙනවා ඒ වගේම තියෙන ප්‍රසාද රූපය. නාසයක් තියෙනවා ඒකේ තියෙන තවත් රූපයක් ඒකට කියන්නේ ගාහන ප්‍රසාද රූපය. දිව තිබ්බට බෑ ඒකේ තියෙන්න ඕනේ තවත් රූපයක් ජීවහා ප්‍රසාද රූපය. කය කියලා එකක් තියෙනවා. ඕකෙත් තියෙනවා රූපයක්. ඒකට කියන්නේ කාය ප්‍රසාද රූපය. මන කියලා එකකුත් තියෙනවා. ඕකෙ තියෙනවා රූපයක්. ඒකට කියන්නේ මනෝ ප්‍රසාද රූපය. දැන් වයසට යන්න යන්න මොකද වෙන්නේ? ඔය ආයතන හයෙන් වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නා වූ ඉන්ද්‍රිය මොකද්ද? මනේන්ද්‍රිය ප්‍රසාද රූපය අඩු වුණාට පස්සේ මොකද? ධර්මයේ දරා ගැනීම හැකියාව නැහැ. සුණාත ධාරේත චරාත. එහෙනම් අසා ගන්න නම් හොඳට කනවැඩ කරන්න ඕනේ. දරා ගන්න නම් මන ශක්තිමත් වෙන්න ඕන. මනෝ ප්‍රසාද රූපේ හොඳට තියෙන්න ඕන. මේ දෙකම නැත්තම් චරාතයක් තියනවද? නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔය ආයතන ගැන කතා කරනකොට බුද්ධ දේශනාවට අනුව තම පැහැදිලි කරන්නේ ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හයේ තියෙනවා අභ්‍යන්තර රූප කියලා ඒ කිව්වේ. ප්‍රසාද රූප හයකුත් තියෙනවා. බාහිරින් එනා රූප තමයි මේකට පස්සේ වෙන්නේ. ස්වභාව ධර්මයක්. අපි විශ්ින් කරන දෙයක් නෙමෙයි මේ ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. මෙන්න මේ ස්වභාව ධර්මය කියලා කියන්නේ මේ කය සම්බන්ධයෙන් තියෙන ආයතන හයක් තියෙන ස්වභාව ධර්ම විසින් මේක ශක්ති සමූහයක් පාදකට නිර්මාණය වූ ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයේ තියෙන තවත් අභ්‍යන්තර රූප හයක් ප්‍රසාද රූප හයක් තියෙනවා. ඒ ප්‍රසාද රූප හයට බාහිර ලෝකයේ තියෙනා වූ මේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියන ඒවා ස්වභාවයේ සිද්ධියක් වශයෙන් අපි කරන දෙයක් කවුරු විසින්වත් කරන දෙයක් නෙවෙයි ස්වභාව ධර්ම විසින් මේකට සම්බන්ධීකරණය වෙනවා එකට පස්සේ වෙනවා එතකොට පස්සේ වුණ ගමන්ම මොකද හටගන්නේ විඥාන ශක්තිය සකස් වෙනවා ඒ විඥාන ශක්තිය කියන්නේ ධාතුවක් දැන් ධාතු මනසකාරයේදී මේ පින්තුන් අහලා තියෙනවා මේ ලෝකේ නිර්මාණලා තින්නා වූ ශක්ති සමූහයක් ඔය කායන පස්සනාවේ පරිච්ඡේද 10ක් තියෙනවා ඒ පරිච්ඡේද 10න් අවසාන වශයෙන් ප්‍රකට වෙන්නා පරිච්ඡේදය තමයි ධාතු මනසිකාරය. ඒක පොඩ්ඩක් මතක් කරනවා නම් කායන පස්සනාවේ පරිච්ඡේද 10 ඉස්ලාම් තියෙන්නේ ආනාපාන පබ්බය ඊළඟට ඉරියාපත පබ්බය චතු සම්පජඤ්ඤ නවසීවතකයේ පටික්කුල මනසිකාරය අන්තිමට සඳහන් වෙන පරිච්ඡේදය තමයි ධාතු මනසිකාරය. ඔය ධාතු කියලා කියන්නේ ශක්ති සමූහයක්. ධාතු කියන්නේ මොකද්ද? ශක්ති සමූහයක්. මොනවාද මේ ශක්ති සමූහය? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. ඔන්න ඔකට කියන සුද්ධ ධර්ම කියලා. ඔකට කියන්නේ මොකද්ද? සුද්ධ ධර්ම. මේවා ශක්තියක්. එතකොට මේ මේවට මේ ශක්තිය ඇති වෙලා තියෙන්නේ ස්වභාව ධර්ම વિશે මේ වගේ චලන නිසා. මේ ස්වභාව ධර්ම හයට එතකොට සුද්ධ ධර්ම හයට ශක්තිය ලැබිලා තියෙන්නේ ස්වභාවයෙන්ම මේක ස්වභාවය මොකද්ද? ප්‍රകൃතිය මොකද්ද? නිතරම ඇති වෙනව නැති වෙනවා. අනිත්‍යතාවය වේගය එතකොට මෙන්න මේ වේගවත්ව ප්‍රවර්තනය වෙන්නා වූ මේ ශක්ති සමූහයේ ක්‍රියාකාරීත්වය තමයි පින්වත්නි අපි මේ ලෝකය කියලා අපි පනවගෙන තියෙන්නේ. ඔය තමයි ධාතුමනසිකාරයේ මුල්ම තැන. එතකොට මේ අපි සංකතයක් වශයෙන් සකස් කරගෙන මේ ජීවිත පැවැත්මක් කියලා පවත්වාගෙන යනවා මේ ස්වභාව ධර්මය සකස් වෙලා තියෙන්නේ ධාතු හයකේ ක්‍රියාකාරීත්වය. ඊට එහා දෙයක් නැහැ. ආන් නිසා බුදුහා දේශනා කළා තියෙනවා මෙන්න මේ ධාතු හයේ ක්‍රියාකාරීත්වයේ පදනම් කරගෙන සකස් වෙලා තියෙන මේ කත ඒවත් සංකතේ ඒවත් ලෝකය කත කිව්වත් එකයි සංකත කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ ධාතු හයක ක්‍රියාකාරීත්වයක් මේ ධාතු වලට ශක්තිය තුල තියෙන කුමක් නිසාද වේගය නිසාමයි වේගය කියන්නේ මොකද්ද නිතරම ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයිනේ ඇති වෙනවා නැති වෙනවා කියන වචනේ තියෙනවා වෙනස් වෙනවා කියවත් වචනේ ඒක තේරුමයි ප්‍රවර්තනය වෙනවා කිව්වත් එකයි, පවත්ත්‍ය වෙනවා කිව්වත් එකයි. ඒ නිසා මේ සුද්ධ ධර්මයන්ගේ ස්වභාවය නිතරම ප්‍රවර්තනය වීමක් ඇති වෙනවා නැති වෙනවා. සුද්ධ ධම්මා පවත්තන්ති කියලානේ දේශනා පාඩේ සඳහන් වෙන්නේ. එතකොට මේ සුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්තනය ස්වයම්බු ප්‍රවර්තනයක් මිසක් දෙවියෙක් මාරෙක් බමෙක් කරන්නා වූ කිසිම දෙයක බලපෑමකට යටත් වුණු ධර්මතාවයක් නෙමෙයි. ස්වභාව ධර්මයක්. මෙන්න මේ ස්වභාව ධර්මයේ සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණත් නැත්නම් මේ විශ්ය තුල තියෙනා වූ ස්වභාවය. මෙන්න මේ ස්වභාව ධර්ම හයේ සාමූහික ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන තමයි අපි මේ ලෝකයක් කියලා දෙයක් සංකතයක් වශයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔන්න ඔය සංකතය සකස් වෙලා තියෙන ධාතු හයක්. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රියාත්මක භාවයක් තියෙනවා. මේ ලෝකයේ අපි මම මුලින් සඳහන් කරන්නේ සම්මුති ලෝකේ පරමාර්ථ ලෝකේ කියලා ලෝක දෙකක්. ඒවා ඉතින් අත් වශයෙන් පනවා ගැනීම පමණයි. මේ සීලූම ලෝක ධර්මයන් සීලූම සකස් වීම අපි ඒවලදී නම් දාගෙන තියෙනවා සම්මුතිය වශයෙන් ඒ නිසා බුත්පියන්වන්සේ දේශනා කළා තියෙනවා ඒ සම්මුති ලෝකයේ ක්‍රියාත්මක භාවයක් තියෙනවා බාහිර ලෝක වශයෙන් ක්‍රියාත්මක භාවයක් උත් තියෙනවා මේ සතා පුද්ගලයා කියනා වූ මේ ස්වභාව ධර්මය තුල ක්‍රියාත්මක භාවයක් තියෙනවා නමුත් කරන්නේ නැහැ කම්මස්සකාරකෝ නැත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්මදසන මහණෙනි ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. විඳීමක් ඇත විඳින්නෙක් නැහැ. මොකද්ද එහෙනම් මෙතනදී බුදුපියාණන් වහන්සේ අපිට විදසුන් නුවණින් දකින්න කිව්වේ මෙන්න මේ ස්වභාව ධර්ම හයේ සාමූහික ක්‍රියාත්මක භාවයක් හේවත් චලනයක් වේගයක් ප්‍රවර්තනය වීමක් පමණයි ඊට එහා දෙයක් නැහැ. නමුත් මේකේ යථාර්ථයේ නොදක්නාකම නිසා මේ ප්‍රත්‍යඥ මානසික තත්ත්වේ නිසා මොකද වෙන්නේ අපි මේවලට ඇත්ත කියලා ගන්නවා. ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. දකින්න ඕන මොකද්ද? සීලෝම සංකතයන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දකින්න ඕන. ඔන්න ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය තමයි මේ විශ්ව සාධාරණ ධර්මතාවය. විශ්ව සාධාරණ ධර්මතාවයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ නිසා තමයි බුදුහාම දේශනා තියෙන්නේ සබ්බේ සංඛාරා අනිත්‍ය. සංඛාර කියන්නේ හටගත්තා වූ දේවල්. හටගෙන තියෙන්නේ වේගයක් පාදක කරගෙන. එහෙනම් වේගයක් පාදක කරන සකස් වෙලා තියෙන මේ ධර්මතාවයේ වේගයක් කියලා දකිනවා නම් අර නිර්වින්දණයටපත් වෙනවා. එහෙනම් අපි මෙතනදී ඊ타මත්ම කිතේ මේ පින්වත්තුන්ට මතක් කළා සුද්ධ ධර්මහයේ ක්‍රියාකාරීත්වය තමයි මේ හිත හේවත් මුළු ලෝකයේම එතකොට මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය මෙන්න මේ නාම පංච උපාදානස්කන්ධය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපි සාකච්ඡා කළා. මේ දේශනාව අවසන් කරමු. මේ ආයතන හයක් තියෙනවා කියලා මේ පින්වත්තුන්ට මතක් කළා. ඇස, කන, නාසය, දිව, කය, මන. එතකොට ඇහැ කියන්නේ රූපයක්. ඒ ඇහැ කියන රූපය ධාතු හතර ක්‍රියාකාරීත්වයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ධාතු හතරක්, ශක්ති හතරක් නිතරම ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකයි, යමක් දුක නම් අනාත්මයි. එතකොට ඇහි තියෙන ප්‍රසාද රූපයත් ඒ ධර්මතාවයට යටත් ප්‍රසාද රූපය කියන්නේ චක්කු ප්‍රසාද රූපය ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එතකොට ඕකට ඇදී පවතිනා වර්ණ රූපයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. හටගන්නා විඥානයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. විඥාණය සමග හට ගන්නා වූ නාම ධර්ම පහ, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන නාම ධර්ම පහත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය වූ පංච උපාදාන ස්කන්ධය, රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන නාම ධර්ම පහම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙනම් හිත සකසනකොට අනිත්‍යයි කියලා දකිනකොට අර නිඳීමට යන්නේ නැහැ නිර්වින්දණයටපත් වෙනවා. ඒ නිසා ඔයයට පොඩි කමඨහනක් වශයෙන් පොඩි කෙනෙකුට ඉතාමත්ම වැදගත් කර්මස්ථානයක් වශයෙන් මේ ධර්මතාවය මතක් කරගන්න හැම ආයතනයක් සම්බන්ධයෙන්ම ওই ධර්මතාව හුඟක් පැහැදිලි කරගන්න ඕන අපි විශේෂයෙන් හැම ආයතනයක් සම්බන්ධයෙන්ම සිත සකස් වෙනකොටම අනිත්‍යයි කියලා දකිනකොටම එතනදී විඳීමට යන්නේ අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදේති කියලා බුදුපියන් වහන්සේ දේශනා කරේ ඕ ධර්මතාවය. එතනදී පස්ස නිරෝධය වෙනකොට විඥානයාගේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නැතර වෙනවා. එහෙනම් අරහත් ඵලයේදී ওই ධර්මතාවය තමයි සකස් වෙන්නේ. ඒ ධර්මතාවය සකස් කරගන්න නම් මේ ලෝක යථාර්ථය අපි පැහැදිලිව නිර්වල අවබෝධ කරගන්න ඕනේ. ඒ සත්‍ය අවබෝධය සඳහා මේ ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනෙන් යුක්තව මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමට සම්මා සම්බුදු සරණයි ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු සංසදාති ධර්මශ්‍රවණං සංසින් ඔබ හැම දිනාටම යාපතක්ම වේවා චිත්තානුපස්සනාව ධර්මානුකූලව පැහැදිලි කර දෙමින් අපට ධර්මාභෝධය ලබා දුන් දේශකයන්න් වහන්සේට අධ්‍යාපනික වශයෙන් ආගමික වශයෙන් ශාසනික වශයෙන් උන්වහන්සේ කරගෙන යන උදාරතර සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සිළු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයට ජීවන ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම අධිවාසී පූජ්‍ය ගම්පහ සිරිසීවලි ස්වාමින් වහන්සේ